එහෙමනම් අද අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු. අරුණ මනතුන් මහත්මයා තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. තෙරුවන් සරණයි. ස්වාමින් වහන්සේ අපිට බොහොම ගැඹුරින් ඒ වගේම බොහොම ප්‍රායෝගිකව මේ කාරණය පිළිබඳව පැහැදිලි කරා. ඒක අහගෙන ඉන්නකොට මට තවත් පැත්තක් ගැන හිතිලි වගේක් ඇති වුණා මේ මේ සම්බන්ධයෙන්ම. දැන් අපි මූලික වශයෙන් අත්‍යවශ්‍ය වන ওই කරුණු හතර ආහාර, නිවාස, ඇඳුම් ඒ වගේම බෙහෙත් ඒවා නිසා ඔය කියපු ආකාරයට අමතරව ඒ ස්වාමින් වහන්සේ කියපු වෙළඳ ලෝකයයි ඒ වගේම දේශපාලන ලෝකයයි ඒ වගේම අපි අතර ඒ ඒ සීමාවක් නැතුව අපි කරන දේවල් නිසාම තවත් දෙයක් වෙනවා කියලා හිතුණා ඒක තමයි අපි හැම වෙලේම ප්‍රවෘත්ති බැලුවත් නැත්නම් අපි තනි තනිව කල්පනා කර කර හිටියත්, ගෙවල් වල කතා කර කර හිටියත් ඔය හතර වටේට, ඒ කියන්නේ හතර අරබයා අපි ගැටුම් ඇති කරගන්නවා එක්ක බාහිරත් එක්ක නැත්නම් දේශපාලඥයන් එක්ක ඒගොල්ල හරි කියන එක නෙවෙයි මම කියන්නේ. නමුත් අපේ ඒ ගැටුම් ස්වභාවය වැඩි වෙන තවත් පැත්තක් වෙනවා ඒක. හුඟක් වෙලාවට අර ස්වාමීන් වහන්සේ එක සැරයක් අපිට කිව්වා වගේම අපි කතා කරා අර নিরතුරු මනසේ ඇතිවන කතාව, දොඩමලු ගතිය. ඒ දොඩමලු ගතිය වැඩි වෙන්නට මේ කියන කරුණු හතර මේ ආකාරයෙන් නොඑක් විදියට අපේ හිත තුළ වර්ධනය වීම නිසා ඇති වෙනවා කියලා හිතුණා. එතකොට අපිට පුළුවන් නම් මුල ඉඳන්ම කෙනෙකුට ආශ්‍රව දුරු කරන්න මට අවශ්‍ය මාත්‍රාව මොකද්ද? කියන එක තේරෙනවා නම් ඒ ඒ මූලික સંદર્ભය අපිට තේරෙනවා නම් ස්වාමීන් වහන්ස එතකොට ඕකට අහු වෙන්නේ නැතුව බොහෝ දුරට අපේ ජීවිතය පාත්ත ගන්න පුළුවන් කියලා හිතෙනවා. මේ කියන්නේ ස්වාමීන් දැන් ඔය අරියවංශ සූත්‍ර දේශනා අපි අර මුලින් සඳහන් කළේ අතීතේ රාජ්‍ය අනුග්‍රහයෙන් කළා කියලා. ඒ රාජ්‍ය අනුග්‍රහයෙන් කළේ ඔන්න ඔය අවශ්‍යතාවය සඳහා. ඒ කියන්නේ මිනිස්සු මේ ප්‍රත්‍ය එහෙම නැත්නම් මේ මූලික අවශ්‍යතා කුමක් සඳහාද පාවිච්චි කරන්න කියලා නිනව් නැති වෙච්ච ගමන් මිනිස්සු ඒව අදිමාත්‍රාවෙන් උපයන්න උත්සාහ කරනවා පවත්ව ගන්න උත්සාහ කරනවා තව කෙනෙකුට දෙන්න කැමති ඊට පස්සේ Tamante ඒවා ඒවා ධාර්මිකව ලබන්න බැරි නම් හොරකම් කරන්න හදනවා ගැටෙනවා එතකොට මේ විදිහට බරපතල අර්බුදයක් ඇති වෙනවා ඉතින් එතකොට ඒ தත්ත්වයෙන් මහජනතාව මුදවන්නට හොඳම දේ තමයි ඒ අය සබුද්ධික කරන එක මේව පාවිච්චි කරන්න කුමක් සඳහාද දැන් අපේ රටේ මේ වර්තමානයේ ඇති වෙන අරගල ඒ වගේම මේ නොයෙකුත් මේ උද්ඝෝෂණ ආදී දිහා බැලුවහම ඒවැ යම්කිසි අවශ්‍යතාවයකුත් තියෙනවා. හැබැයි අවශ්‍යතාවයට වැඩිය තියෙන්නේ අර තමන් සම්මත කරගත්තු රාමුව තුල සම්මත කරගත්තු විදිහටම ඒවා ලැබිය යුතුයි. ඒවා ලැබුණ නැත්නම් අපිට කොහොමවත් පවතින විදිහක් නැහැ. රජයෙන් මේවා අනිවාර්යෙන් දෙන්න ඕන. දුන්න නැත්නම් පවත්වන්න විදිහක් නැහැ. එහෙම රජයෙන් අනිවාර්යෙන් දිය යුතු දේවලුත් තියෙනවා. එහෙම දුන්නේ නැත්නම් පවත්වන්න බැරි තැනුත් තියෙනවා. ඒක 100%ක් මෙහෙම නෙමෙයි කියන එක නෙමෙයි. නමුත් හැමතැනකම ඒ తত্ত্বය නෙමෙයි තියෙන්නේ. දැන් ඒවා එක එක විදිහට සමාජය විසින් ඇබ්බැහි කරලා දේශපාලනඥයන් විසින් ඇබ්බැහි කරලා අප විසින් ඇබ්බැහි කරගෙන ආකෘති හදාගෙන. එතකොට අපිට එහෙම නොමිල දුන්න නැත්නම් අපිට ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. අපිට යැපෙන්න විදියක්. මෙන්න මේ ප්‍රමාණයෙන් තිබුණ නැත්නම් අපි පවතින්නම විදියක් නැහැ. ඉතින් මෙහෙම කිය කියා හිතනවා. එතකොට ඊළඟට හම්බ කිරීම. දැන් මේ විවෘත ආර්ථික රටාව කියන එක ලෝකයට හඳුන්වා දීමත් එක්කලා ඇත්තටම දේවල් හම්බ කරන්නේ කවර පදනමකද මොකටද ඒවා හම්බ කරන්න කියලා එහෙම නිනව්වක් නැති තැනකට ගිහිල්ලා. දැන් අතීත කාලේ විවෘතාර්ථික කතන්දරයට ඉස්සෙල්ලා මිනිස්සු දේවල් හරි හම්බ කළේ තමන්ගේ පැවැත්ම සඳහා. ජීවත් වීම සඳහා. එතකොට දැන් මුදල් මුදල් මුදල් කියන තැනටම ප්‍රමුඛත්වය දීලා තියෙනවා. එතකොට ඒ ඒ ඔක්කොම හම්බ කරන්නේ මොකටද? අවසානයේ සතුටින් සුවෙන් ජීවත් වෙන්න. ඒ සතුටින් සුවෙන් ජීවත් වෙන්න කියන තැනවත් දැන් මේ ಗುಣධම් වැඩිම පැත්තකින් තියමුකෝ. ಗುಣධම් වැඩිම කියන එක මනස මානසික ආධ්‍යාත්මික වශයෙන් සංවර්ධිත පුද්ගලයෙකු නේ එතනට යමු වෙන්නේ. ඒ එතනට නොගිය වුණත් සාමාන්‍ය ලෝකයා වුණත් බලාපොරොත්තු වෙන්නේ සතුටින් සුවෙන් ජීවත් වෙන්නනේ. එතකොට ඒ සතුට සුවය කියන එකේම දිගුවක් තමයි අර මානසික ආධ්‍යාත්මික දියුණුව තුලත් ඇති වෙන්නේ. නමුත් ඒක දකින්නට යම් ප්‍රඥාවක් තියෙන්න ඕන. සාමාන්‍ය ප්‍රාථමික ලෝකයා ගත්තාම හැමදෙනෙක්ම මේ ඔක්කොම කරන්නේ සතුටින් සහ සුවෙන් ජීවත් හැබැයි මේ මේ විවෘතාර්ථික සංකල්පත් එක්කලා ධනෙ උපයන්න ගියාම භාණ්ඩ අත්පත් කරගන්න ගියාම භෞතික වශයෙන් දේවල් එකතු කරන්නට සහ ඒවෙන් මහේශාක්‍ය වෙන්නට ගියාම අර අත්‍රිච්ඡතා මහිච්ඡතා ඒ කියන්නේ අත්‍රිච්ඡතා කියලා කියන්නේ ගුණාත්මක වශයෙන් වඩාත් හොඳ දේවල් අපේක්ෂා කරනවා. මහිච්ඡතා කියලා කියන්නේ ප්‍රමාණාත්මක වශයෙන් වඩා වැඩි දේවල් අපේක්ෂා කරනවා. එතකොට මේ අපේක්ෂා කිරීම තුළ හැම විටම අපේක්ෂා භංගත්වයකටපත් වෙනවා. ඒ මොකද දැන් අපේක්ෂා කරන තරමට දේවල් ලැබෙන්නේ නැහැ. අපේක්ෂා වැඩි වෙන්න වැඩි වෙන්න මිනිස්සු නොසතුටින් අසහනෙන් ඉන්න ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට නොසතුටින් අසහනෙන් ඉන්න ඉන්න මිනිස්සු හොරකම් කරන්නට බොරු කියන්නට අල්ලස් ගන්නට මං පහරන්නට අනිත් අයට හිංසා පීඩා කරන්නට පෙළඹෙන අවස්ථා වැඩි එහෙම නොසතුටින් අසහනෙන් ඉන්න ඉන්න පාලනයට එරෙහි වෙන්නට උත්සාහ කරනවා. ඊළඟට තමන් ස්වාධීනව සතුටින් නැගී සිටින්නට තමන්ට කරන්න පුළුවන් දේත් කරන්න. මේ විදිහට සමස්ත රටක්ම කඩා වැටිලා පොළවට සමතලා වෙන්න හේතු වෙනවා මේ මූලික අවශ්‍යතා පරිහරණය කරන්නේ කුමක් සඳහාද කියලා හරියට වටහා නොගැනීම. ඉතින් අතීත කාලෙන් බැලුවෙන් පස්සේ දැන් අග්ගඤ්‍ය සූත්‍රයෙන් පැහැදිලි කරනවා මේ සමස්ත ලෝකෙම පරිපාලනයක් ඇති කරලා නීති දාලා දඬුවම් ක්‍රම හදලා මේ ඔක්කොම කරන්න වෙලා තියෙන්නේ මේ මූලික අවශ්‍යතා පාවිච්චි කළ යුතු මාත්‍රාව මොකක්ද කියලා හරියට තේරෙන්නේ නැති නිසා. ඉතින් ඒ නිසා අද මේ රටක සංවර්ධනය කියලා ඔක්කොම මේ ගොඩනැගිලි පාරවල් සහ මේ භෞතික දේවල් ගොඩනගන්න කෑම බීම ඇඳුම් පැළඳුම් ගොඩනැගිලි ව්‍යාපාර ඒවා අවශ්‍යයි ඒවා නැතුව රටක් පවත්වන්නට බෑ හැබැයි ඔය ඔක්කොම හැදුවත් වැඩක් නෑ මිනිසුන්ගේ චින්තනය ආකල්ප මිනිසුන්ගේ දැක්ම හරි තැනකට ගෙනාවේ නැත්තම් ඒ ඒ එතන අඩුවයි මේ හැම විටම අර්බුද ගොඩ නැගෙන්නේ. එහෙම නැත්නම් මේ රටවල් තුළ ගොඩ නගන්නට බැරි ප්‍රශ්නයක්වත් නැගිටින්න බැරි ප්‍රශ්නයක්වත් නෙමෙයි. ඒක අපි හැමදාම කතා කරන අපි හැමෝම දන්න සත්‍යයක්. නමුත් ඒ தත්ත්වයට ඇද වැටිලා තියෙනවා අර අර චින්තනයේ තියෙන දෝෂ නිසා. අතීතේ රජවරු භික්ෂුන් වහන්සේලා ඇසුරේ හැදුන වැඩුණ බෞද්ධ දර්ශනයත් එක්ක ජීවත් වුණා. ඒ නිසා ඒගොල්ලෝ හරියට තේරුම් අරන් හිටියා මේ භෞතික දේවල් ගොඩනගනවා වගේම මිනිස්සුගේ මනස හදන්න ඕන, දැක්ම හදන්න ඕන. ඒතර දැක්ම හොඳට සකස් වුණාට පස්සේ ඇත්තට මේගොල්ලන්ට මේ ලොකු දේවල් ඕනේ නැහැ. අනිත් එක ලොකු දේවල් ඕන නම් ඒ අය විසින් ඒක ගොඩනගන තත්ත්වයටපත් වෙනවා. අනිත් අයටත් ඒවා බෙදා දෙන අනිත් අයටත් උදව් කරන තත්ත්වයටපත් වෙන ආකල්ප වැඩෙනකොට. ඉතින් ඒ නිසා තමයි අර ආර්ය වංශ සූත්‍ර දේශනා හැම එච්චර සමාජගත කරන්නේ. ඉතින් දැන් මේ බටහිර ලෝකයෙන් සහ අවශේෂ රාජ්‍ය නොවන සංවිධාන වලින් ඒ වගේම අර විකෘති මානසික තත්වයන් තියෙන ආයතන වලින් ඒ සංවිධාන වලින් දැන් මේ මොකද්ද කරන්න හදන්නේ? අර ගමයි පන්සලයි අතර තියෙන සම්බන්ධය සහ බුදුදහමත් එක්කලා මිනිසුන් බැඳිලා ඒ ගුණාත්මක වශයෙන් වැඩෙන සංවර්ධනයට තමයි දැන් මේ ගහන්නට උත්සාහ කරන්නේ. ඒ නිසා තමයි දැන් මේ මේ කඩාවැටීගෙන යනකොට ආර්ථික වශයෙන් ඇද වැටෙනකොට දැන් ලොකුම අමාරුව. දැන් බලන්නකෝ අන්තර්ජාලය එහෙම සැරිසරන කාරණා අරගෙන බලලා පස්සේ දැන් මේ මේ කාලේ මේ බුද්ධ පූජාවයි මේ පන්සල් වල කරන මේ පින්කම් ටිකයි තමයි දැන් මේ මුළු රටේම ආර්ථික අහේනියට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ බුද්ධ පූජාවයි පන්සල් වලට පූජා කරන දෙයි කියලා තමයි දැන් මේ අන්තර්ජාලවල සමාජගත කරන්න උත්සාහ කරන්නේ. එතකොට දැන් ඔය විදිහේ ආකල්ප කවුද මේ පතුරවන්නේ? දැන් අපි එකෙන් අදහස් කරන්නේ තියෙන ඔක්කොම ගෙනල්ලා පන්සලට පූජා කරන්න කියලාවත් තියෙන ඔක්කොම ගෙනල්ලා බුදුහාමුදුරන්ට පූජා කරන්න කියන එක නෙමෙයි. එතනදිත් අපි ਵਿਚාරපූර්වක වෙන්න ඕන. නමුත් දැන් මේ මෙතෙක් නොතිබුණු ඒ ප්‍රවණතාවයක් ගොඩනැගෙන්නේ කොහොමද? අර එක් එක් විදිහෙන් දැන් අපේ රටට අධ්‍යාපනයට ආධාර දෙනවයි කියලා ආධාර දෙනවා. ඒ ආධාරات එක්කලා පොඩි වගන්තියක් එකතු කරනවා. මෙන්න මේ මානව හිමිකම් ප්‍රඥප්තිය මේ වගන්තිය එකතු කරන්න ඕන. මොකද්ද වගන්තිය? සත්භාවයෙන්වත් ශිෂ්‍යයාට තලන්නට බෑ. එතකොට දැන් මේ මොකද්ද මේ විනාශ කරන්නේ ආධාර දෙනවා ආධාර දීලා අර වාක්‍ය එකතු කරපු ගමන් එතකොට ගුරුවරයාට වැරද්දකදීවත් අවශ්‍ය තැනකදීවත් ශිෂ්‍යයාට දඬුවම් කරන්න බෑ. එතකොට ඊට පස්සේ ශිෂ්‍යයාටත් ඒක හඳුන්වලා දෙනවා. හඳුන්වලා දුන්නාන් පස්සේ මට ගැහුවොත් මම මෙහෙම කරනවා. මම පොලිසිය යනවා. එතකොට කෙලින්ම අර ශිෂ්‍යයා සහ ගුරුවරයා අතර තියෙන මානුෂීය බැඳීම, ගුරු ශිෂ්‍ය සම්බන්ධය, ගුරු ශිෂ්‍ය භූමිකාව සම්පූර්ණයෙන් කඩලා බිඳලා දාලා ගුරුවරයාට එරෙහිව ශිෂ්‍යයා නැගී හිටින තත්ත්වේ මානසික තත්ත්වයක් නිර්මාණය කරනවා. එතකොට දැන් ඒක කරන්නේ අර මානව හිමිකම් ආදී මේ තාම මට සිලුටු වචනත් එක්කලා තමයි ඒවා එන්නේ. හැබැයි ඒ වගේම ඒක එන්නේ අර ආධාර උපකාරات එක්කලා. එතකොට දැන් මේ රට අහේනියටපත් වෙලා කියලා මේකේ ආර්ථිකය කඩා වැටෙනවා කියලා දැන් පිටරට වලින් දේවල් බලාපොරොත්තු වෙනකොට ඒගොල්ලෝ ආධාර දෙනවා. හැබැයි දෙන්නේ අර වගේ සංකල්පත් එක්කලා. මේ මේ දෙන දේවල් නිකන් මෙහෙම නාස්ති කරලා හරියන්නේ නැහැ. ඒවෙන් වැඩි හරියක් මේ වටයි යන්නේ. ඒවා කලමනාකරණය කරගන්නවා. ඒවා මේ නැති බැරි මිනිස්සුන්ට දෙන්න ඕන. මේ විදිහට අපිට මේ gadol godol ඉස්සරහ පූජා කරන. එතකොට මේ සංකල්පත් අරවත් එක්කලා දානවා. එතකොට අපේ අය දෑත දිගෑරලා අර ටික ගන්නකොට මේ එන දේවල් මොනවද ඒවෙන් විනාශ වෙන්නේ මොකද්ද කියලා තේරෙන්නේ ඉතින් අතීත කාලේ රජවරු ඉතා සූක්ෂම විදිහට ඒවා තේරුම් අරන් හිටියා මේ අනුන්ගෙන් දේවල් ලැබෙන එක එහෙම නැත්නම් බඩවල් පුරවන එක විතරක් නෙමෙයි අවශ්‍ය වෙන්නේ මිනිසුන්ගේ සංකල්ප ප්‍රඥාව අවදි කරන එක. එතකොට ඒගොල්ලෝ බඩවල් පුරවන්න ක්‍රම ඒගොල්ලෝ හොයා ගන්නවා. අනිත් අයගෙන් බඩවල් පුරවන්න ඒගොල්ලෝ අවශ්‍ය ආහාර පාන ආදී සම්පාදනය කරනවා. එතනටයි ජනතාව ගොනු කරන්න ඕන. ඉතින් ඒක වෙනුවට හැමදාම අනුන්ගේ යැපෙන දැන් අපේ රටේ දේශපාලනඥයෝ උනත් මේ එක එක නම් වලින් ආධාර දෙන්නට දැන් ඡන්දයක් කිට්ටු වෙනකොට ආධාර බෙදන්නට පටන් ගන්නවා. ඒකට එක එක නම් තියාගන්න. එතකොට එහෙම නම් තියාගෙන මෙතෙක් ඒ බොහෝ රජයන් විසින් අපේ රටේ මිනිස්සුන්ට නොමිලි දේවල් දෙන්නට පුරුදු වුණා. එතකොට දැන් සුලි සුලඟකට තමන්ගේ ගෙදර ටකරමක් ගහගෙන ගියොත් ඒකට ටකරමක් වහගන්න හෝ පොල්ලත්තක් වහගන්න හිතන්නේ නැහැ. ඒකට රජයට තමයි බලන්නේ. කෝ අපේ ටකරම ගහගෙන ගියා අපට ටකරමක් දෙන්නේ නැහැ. ඇයි මේ අර ඒ පරපෝෂිත මානසිකත්වයට පුරුදු කරලා. එතකොට ඒ පාලකයෝ විසින්ම එතනටපත් කරනවා. මොකද ඒක තමයි ඒගොල්ලන්ට පාලනය කරන්න ලේසිය පරගැති භාවයෙන් ඉන්න තාක්. ඒතර විදේශ රටවල් විසින් අපට කරන්නේ ඕකමයි. ඒ ඒ ගුණාත්මක බව ඒ චින්තනය මොට්ට කරලා අර ගිහි පැවිදි සම්බන්ධතාවය තුළින් ඇති වෙන්නට පුළුවන් ඒ දැක්ම විනාශ කරලා අර පරපෝෂිත භාවය ඇති කරනවා. එතන හැමදාම ඒගොල්ලන්ට ගැති වෙලා ඒගොල්ලන්ගේ ආධාර මත යැපෙන්නට ඕනේ. එහෙම යැපෙන තාක්කල් තමයි ඒගොල්ලන්ගේ සංකල්ප ටික මෙහෙට පොම්ප කරලා ඒගොල්ලන්ගේ පාලනය තුල තියාගන්න පුළුවන්. ඉතින් ඉස්සල්ලා යුද්ධ වලින් ආක්‍රමණය කළා. දැන් ආකල්ප වලින් ආක්‍රමණය. ඉතින් ඒක තේරුම් ගන්න බැරි වෙන්නේ ඇයි අපිට ප්‍රත්‍යවේක්ෂණයක් නැති වෙනකොට ඒ ඒ පිළිබඳ ਵਿਚාරපූර්වක බවක් නැති වෙනවා. ඉතින් නමුත් අතීත කාලේ රජවරු දැක්කා ඒ රජවරු දැක්කේ නිකන් නෙමෙයි රජවරුන්ට භික්ෂුන් වහන්සේලාගේ ඇසුර උන්වහන්සේලා කුඩා කාලේ ඉඳලා මේ ධර්මයේ දැක්ම පුහුණු කළා. ඒ නිසා මිනිස්සුන්ගේ ආකල්ප කොහොමද සංවර්ධනය කරන්නේ? චින්තනය කොහොමද දියුණු කරන්නේ? මේ සත්‍ය එහෙම නැත්නම් මූලික අවශ්‍යතා පිළිබඳව අපි පිළිපැදිය යුත්තේ කෙසේද? ඒව ගැන අපි හිතන්න ඕන කොහොමද? අන්නේ චින්තනයේ දැක්ම දියුණු වෙනකොට මේ භෞතික සම්පත් මුල් කොටගෙන සමස්ත රටක ඇති වෙන අර්බුද වලින් 90ක් අවම කරන්නට පුළුවන්. ඒ ගැටුම් වල. ඊතුරු අවශ්‍යතාවය තියෙනවා. ඒ අවශ්‍යතාවය සම්පාදනය කරගන්නට ක්‍රමෝපායන් හදන්න ඕන. අවශ්‍යතාවයත් සපිරෙන්නේ නැත්නම්, ඒ කියන්නේ මිනිස්සුන්ට ගොවිතැන් කරන්න අවශ්‍ය සහන සලස්සන්න නැත්නම් ඉතින් ගොවිතැන් ටික කරගන්න බැරි වෙනවනේ. ඒ වගේ අවශ්‍යතා තියෙනවා. හැබැයි අවශ්‍යතාව සම්පාදනය කරනවා කියලා කියන්නේ මිනිස්සු හැඟීම් වලට පොළඹවනවා පරපෝෂිත කරනවා කියන එක නෙමෙයි. ඒ ටික තේරුම් ගන්න බැරි වෙනකොට රටක් කඩා වැටෙනවයි කියන එක 아무තු අර්බුදයක් නෙමෙයි. එහෙමයි ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.